ඔහොම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා මා සිල්ගත් විට ව්‍යායාමෙහි සමහර දවස්වල නිරත වේ. සාමාන්‍ය ව්‍යායාම කරන විට මා සින්දු ඇසීමට පෙළඹී ඇත. එයින් සිතේ උද්‍යෝගය වැඩි වේ. කාමච්ඡන්දයක් ඇති නොකර වීරිය වඩා ගන්නා ආකාරය පහදන්න. ඒ කියන්නේ වීර නැමැති චෛසිකය කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා අපේ සිත්වල වැඩිපුරම අපි වීරය උපදවන්නට පුරුදු වෙලා තියෙන ඇබ්බැහි වෙලා තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී. එතකොට ඒවෙන් තමයි අපි උත්තේජනය වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් කුසල පක්ෂයෙන් අලෝභය, අද්වේෂය තුලිනුත් අපට වීරය උපදවන්න පුළුවන්. හැබැයි ඒ පුළුවන් වෙන්නේ කොහොමද කියන එක අපේ ජීවිතයේ යම් යම් අත්දැකීම් ලැබපු අවස්ථා සමහර අවස්ථාවල ලෝභය නැතුව අපි හොඳට අවදියෙන් වීරයෙන් හිටපු අවස්ථා සිහි කරන්න ඕන. එතෙන්දි තිවිච්ච මනෝභාවය මොකක්ද කියලා හඳුනා ගන්න. අන්න ඒ බඳු මනෝභාවයන් වැඩි දියුණු කරන්න උත්සාහ කරන්න. ඒක මෙහෙම කරන්න කියලා අපිට වචනෙන් කිව්වා කියලා එච්චර ප්‍රායෝගික නැහැ. තමන්ගේ ජීවිතයේම මේ බඳු අවස්ථා තමන් අධ්‍යයනය කරන්න ඕන. අර තෘෂ්ණාවෙන් වීරිය ඇති කරනවා වගේම අපි තෘෂ්ණාවෙන් තොරව වීරිය ඇති කරගත්තා. බුදු බුද්ධ වන්දනාවකට ගිහිල්ලා සද්ධාවෙන් බුදුන් වඳිනකොට අපිට හොඳ ප්‍රබෝධයෙන් වීරිය තිබිච්ච අවස්ථාව. දානයක් දෙනකොට බණක් අහනකොට හොඳට ප්‍රබෝධමත්ව හිටපු අවස්ථා. ඒවා සිහි කරගන්න. ඒ අවස්ථාවේ කොහොමද තමන්ගේ ගතසිත ක්‍රියාත්මක වුනේ? ඒ తත්වේ නැවත මතු කරගන්නේ කොහොමද? අන්න එහෙම කල්පනා කරමින් ටික ටික දියුණු කරගන්න ඕන.